ඉන්දික මහත්මයා අවසරය ප්‍රහම්බරනේ බාසර මගේ ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. ප්‍රහම්බරනේ මට ප්‍රශ්න දෙකක් ආවා. එකක් අර වංශේ ජීවිතේන්ද්‍රිය මේ ගැන කියනකොට එතනදී මේ ප්‍රහම්බරනේ දැන් ගලක නිකන් ගල් කැටයකයි මිනිස්සයයි අතර වෙනස එන්නේ අර දැන් ගල් කැටේ සුද්දාස්තක විතරද අපි හඳුනන්නේ තියෙන්නේ ඊට අමතරව ගල් ගල් කැටේක සුද්දාස්තක ඒ කියන්නේ ඍතුජ රූප වශයෙන් හටගන්න සුද්දාස්තක කොටසක් පමණයි පවතින. එතනට ජීවිතේන්ද්‍රිය රූපයක් අවශ්‍ය නැහැ. එතන ඍතු ගුණය සමාන වෙන තාක්කල් අර රූප කොටස ටික නඩත්තු වෙනවා. එතකොට ඒක ඍතුජ රූප කියන උණුසුම මතනේ. එතකොට උණුසුම සමාන. උණුසුම විෂම වෙච්ච ගමන් කල්ප පුරන්න පුළුවන්. ඒක අලු වෙන්න පුළුවන්. එක එක જાති වෙන්න පුළුවන් උණුසුම වෙනස් වෙනකොට. හැබැයි එතනට අර ජීවිතේන්ද්‍රිය රූපයක් ඕනේ. එතකොට ඍතුජ රූප මත තමයි ඒකේ පරිපාලනය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ඒ ගල දැන් සමහර ගල් ෂය වෙන්න පුළුවන් සමහර ගල් වැඩෙන්න පුළුවන් එක එක හැඩවලට සැකසෙන්න පුළුවන් ඒ නොයෙක් ස්වરૂපයන්ට සැකසෙනවා එතකොට දැන් ජීවි දෙයක් ගත්තොත් අපි හිතමු පැලෑටියක් ගත්තාම ඒ පැලෑටියේ එතන තියෙන්නේ ඍතුජ රූප තමයි හැබැයි එතන ජීවි ශෛල තියෙනකොට එතන බීජ නියාමයේ කියන එක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකේ හැඩය වෙනස් නොවි අර මුල් ගස්වල හැඩයට මේක හැඩය පවත්වා ගන්න එතන අර බීජ නියාමයේ උදව් වෙනවා. එතන මේ ජීවිතේන්ද්‍රිය රූපයක් නැති වුණාට. එතන මනුෂ්‍ය ශරීරෙත් හැඩය පවත්වා ගන්න බීජ නියාමයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කය නඩත්තු කරගන්න ඍතුණියාමේ උපකාර වෙන්න පුළුවන් හැබැයි මේ රූප කොටාස ඇති වෙලා බිඳිලා ඇති වෙලා බිඳිලා මේක සිද්ධ වෙන ක්‍රියාවලිය තුළ මේක අඛණ්ඩව නඩත්තු කරගෙන ඒ නිශ්චිත ආයු කාලය ඉවර වෙනකම් පැවැත්වීමට කර්මයේ සහයෝගයකුත් මෙතනට ලැබෙනවා. අන්නේ කර්මයේ සහයෝගයේ හැටියට ලැබෙන රූප කොටාසය තමයි කර්මජ රූප කියලා. එහෙම නැත්නම් මේ ජීවිතේන්ද්‍රිය රූපය. දැන් මේකේ තියෙන වැදගත්කම අපිට පේන්නේ මෙන්න මේ වගේ තැන්වලදී. දැන් අපි කතා කළානේ අර අසඤ්ඤතලය ගැන. දැන් අසඤ්ඤතලය සිත නැහැ. සිත නැහැ කිව්වහම වේදනා, සංඥා, සංකාර, විඥාන මොකුත් නැහැ. දැන් එතකොට එතන තියෙන්නේ රූප කොටාසයක් විතරයි. දැන් ඒ අසඤ්ඤතලයේ ඉපදිලා ඉන්න රූපයයි වලාකුලකයි තියෙන වෙනස මොකද්ද? වෙනසක් නැහැ වගේනේ. හැබැයි වෙනසක් තියෙනවා. වෙනස තමයි වලාකුලේ තියෙන්නේ ඍතුජ රූප විතරයි. අතන ඍතුජ රූප වලට අමතරව අර සත්‍ය ධාන වඩලා ඇති කරගත්තු කර්මජ රූප කොටාසයකොත් එතන ක්‍රියාත්මකයි. එතකොට ගල් කැට එකයි අර අසඤ්ඤතලයේ ඉපදිලා ඉන්න සත්වයාගේ එකම වෙනස කර්ම ශක්තියෙන් හටගන්න ජීවිතේන්ද්‍රිය රූපේ විතරයි. මොකද අතනත් විඥානය නැහැ මෙතනත් විඥානය නැහැ. එතකොට දෙකම එකම වගේ ගතියක් පේනවා. හැබැයි වෙනස තමයි අර ජීවිතේන්ද්‍රිය රූපේ. එහෙම පැහැදිලි. ඊළඟ ඒක හොඳටම පැහැදිලිව වංශ අර ශාකේකුත් අර ගැන පැහැදිලි කරපු එකෙන් ගොඩක් පැහැදිලි වුණා ඒ ඒ ප්‍රශ්නේ. මොකද මොකද අපි හඳුරන්නේ මේ මම අර කියලාද බටහිර විද්‍යාව පැත්තේ ඒගොල්ලන්ගේ මත කීපයක් තියෙනවා. එකක් ප්‍රධාන එකක් ගන්නෙ ඒ කියන්නේ ගලකුයි ශාකයකුයි මිනිසෙකුයි ගත්තොත් නිකන් ඔක්කොම එකයි වගේ තැනක ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ අර ජීවි බව මොකක් වුණත් හැම එකම නිකන් ලොකු වෙනසක් නැහැ ඔක්කොගෙන් පැවැත්ම එකයි වගේ භෞතික විද්‍යාව පැත්ත දැන් අපිට පරමාර්ථ වශයෙන් ගත්තහම ඒවැ යම්කිසි සමානතා අපිට දකින්න කොතන තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මූලික ස්වરૂපයෙන් ගත්තාම කොතනත් එකයි. ඒතර වෙනස ඇති වෙන්නේ අර මේ චිත්තජ රූප කර්මජ රූප ආදීන් තමයි වෙනස්කම් ඇති වෙන්නේ. ඊළඟට අර මේ අවිඥානික ගසක් වගේ තැනකදී අර ජීව ශෛලවල પરම්පරා නිෂ්පාදනය කිරීම කියන තැන තමයි එතන රූපවල වෙනස ඇති